ඊළඟට ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා Zoom එකේ. පළවෙනි එක ධාතු මනසිකාරයේදී ආපෝ ධාතුවේ ලේ ධාතුව ගමන් කරන්නේ සහ අවයව ක්‍රියා කරන්නේ විඥාන ධාතුව හෝ වායු ධාතුව නිසාද? ධාතු මනසිකාරයේදී ආපෝ ධාතුවේ දැන් මෙහෙමයි ධාතු මනසිකාරයේදී කියලා අමුතුවෙන් දෙයක් සිද්ධ වෙනව නෙමෙයිනේ කය සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයනේ සිද්ධ වෙන්නේ. ඒතර කයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ ලේ ධාරාව ගමන් කරන්නේ සිතුවිලි නිසාම නෙමෙයි ඒ රුධිර සංසරණ පද්ධතිය. පද්ධතිය සැකසීලා තියෙන විදිහ. ඒ අපි අමුතුවෙන් මේ ලේ ටික පොම්ප කරන්න නැවත නැවත හිතන්නේ නැහනේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට අපි හුස්ම ගන්නවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හිතුවත් නැතත් ඒක කෙරෙනවනේ ඒ වගේ තමයි ලේ ටික අපි හිතුවත් නැතත් ලේ ධාතුව ශරීරය පුරා ගමන් කරනවා ඒකට අපේ සිතුවිලි අදාළ නැහැ අපි ධාතු මනසිකාරයේදී කරන්නේ අර ස්වභාවයෙන් පවතින ඒ ක්‍රියාව එහෙම නැත්නම් පවතින ධාතු කොටස් ටික වෙන්වෙන් කරලා එහි ගති ලක්ෂණ අවබෝධ කර ගැනීමක් විතරයි ධාතු මනසිකාරයේදී කරන්නේ. ඒ කියන්නේ ආපෝ ධාතුව ගත්තාම ආපෝ ධාතුවේ ස්වභාවය තමයි ඇලෙන, වැగిරෙන, බන්ධනය කරන ගතිය. එතකොට ඒ ගතිය තියෙන ශරීර කොටාස ගැන අපි අවධානය යොමු කරනවා. එතකොට ලේ, සෙම, පිත, කෙල, සොටු මුත්‍ර මේවා එතකොට ආපෝ බහුල රූප කොටස්. එතකොට අපි ශරීරයේ ආපෝ ධාතුව පවතිනවා කියලා හිතනකොට ඒ ගැන අවධානය යොමු කරනකොට මේ රූප කොටස් ඇසුරු කොටගෙන තමයි ආපෝ ධාතුව කියන එක තේරුම් ගන්න. එහෙම නැතුව ඒ අපේ සිතුවිල්ලත් එක්ක ලේ ධාතුව ගමන් කරනව නෙමෙයි අපි හිතුවත් නැතත් ලේ ගමන් කරනවා. සිහි නැති කලත් ලේ ගමන් කරනවා. ඒක ශරීර ක්‍රියාවලියක්. ඒක පද්ධතින්ගේ ක්‍රියාවලියක්. ඒක අපේ මානසිකාරයටවත් අපේ භාවනාවටවත් අදාළ දෙයක් නෙමෙයි. අපි ආනාපාන සතිය පුහුණු කළත් නැතත් හුස්ම වැටෙනවා. ඒක නවතින්නේ නැහැ. ඒක නැවතුනොත් ඉතින් පුද්ගලයා අභාවයට යනවා. අපි සිහිය පුහුණු කරන්න ඒක කමටහනක් කරගත්තා කියලා ඒ අපේ සිතුවිල්ල නිසා ආස්වාස ප්‍රස්වාසය ක්‍රියාත්මක වෙනවා කියලා අපි වරදවා නොගත යුතුයි ඒක ස්වභාවික ක්‍රියාවලිය අපි ඒක දිහා බලාගෙන ඒක අවධානයට යොමු කරගෙන අපි සිහිය පුහුණු කරන්නට සහ ශරීරය ගැන අවබෝධය ඇති කරගන්නට අපි ඒක කමටහනක් කරගන්න. එපමණයි එතනදි සිද්ධ වෙන්නේ.